දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ස්වාමීන් වහන්ස සති ගණන් නිශ්චලව භවනා කරන අවස්ථාවලට වඩා එදිනෙදා සතියෙන් අකුසල් වලින් වැළකී සිටීමෙන් කුසල් රැස් වේද එහෙම කියන්න බෑ ඉතින් දැන් සති ගණන් භාවනා කරන කෙනා ඒ සති ගානම හරියට භාවනා කරනවා නම් ඉතින් ඒ සති ගණන්ම එයාට කුසල් තමයි රැස් වෙන්නේ ඉතින් ඒ සති ගානක් එයා එක දිගට හිටියට දැන් අර නෝන මහත්තයා ඉස්සල්ලා කිව්වේ සතියක් සිල් සමාදන් වෙනකොට මුලින් බොහොම සැහැල්ලුවක් තියෙනවා සතිය මැද වෙනකොට මේක කවදා ඉවර වෙයිද කියලා හිතනවා අන්න ඒ විදිහට අපි තාම මේ පටන් ගත්ත මුල් අවදිය නම් අපි සති ගානක් භාවනා කරනවා කියලා කිව්වා ට ඒ සතිගානම අපි උත්සාහ කිරීම විතරක් නම් කරලා තියෙන්නේ එතන ලොකු දියුණුවක් ඇති නොවෙන්න පුළුවන්. හැබැයි ඉතින් උත්සාහය අපිට નિરර්ථකයි කියලා කියන්න බෑ. අර ඉතින් දෛනික ජීවිතයේ ඇති වෙන අකුසල් වළක්වා ගන්නට අපි වෑයම් කරනවා නම් එතන තියෙන්නේ භාවනාවේ එක් අවස්ථාවක්. දැන් භාවනාව අපිට ක්‍රම තුනකට පුහුණු කරන්න වෙනවනේ. එකක් තමයි දුරුගුණ හඳුනාගෙන දුරු කිරීම. අනිත් එක තමයි යහගුණ හඳුනාගෙන අවදි කිරීම. අනිත් එක තමයි ලෝක ධර්මතා ප්‍රඥාවෙන් අවබෝධ කරමින් ඒවට සිත පුහුණු කිරීම. එතකොට අර සති ගණන් අපිට වෙන් වෙලා භාවනා කරනකොට අකුසල් දුරු කිරීමත් කරන්න පුළුවන් කුසල් වැඩිවීමත් කරන්න පුළුවන් ලෝක ධර්මතා අවබෝධ කිරීමත් කරන්න පුළුවන්. දෛනික ජීවිතයේ අපි කාර්ය බහුල වෙනකොට අපිට ඒත් ඔය තුනම කරන්න පුළුවන්. ඒ නිසා සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ හුදකලා වෙලා කරනවද, gedara dore ඉඳන් කරනවද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. සිහිය, ප්‍රඥාව, වීරය කියන ඔය කරුණු තුන මනසේ හැම විටම පවත්වා ගන්න පුළුවන් නම් සති ගණන් වෙන් වෙලා හිටියත් සති ගණන් gedara හිටියත් එතනත්තා භාවනා කරන කෙනෙක් කියලා හඳුනා ගන්න පුළුවන් ඔය ගුණාංග තුන නිතර මනසේ සක්‍රියව පවතිනවා නම් සිහිය ප්‍රඥාව වීර්ය නිසා සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ gedara ඉඳන් කරනවද gedarin ගිහිල්ලා වෙනම තැනකට ගිහින් කරනවද කියන එකක් නෙමෙයි සතර ඉරියව්වේදීම ආතාපි සම්පජානෝ සතිමා සිහිය ප්‍රඥාව වීරය පවත්වාගෙන ඒ ඒ අවස්ථාවේ එක්ක කය ගැන එක්ක සිත ගැන එක්ක වේදනාව ගැන එක්ක ධර්මයන් ගැන ඔය කවර අරමුණක් හෝ පැමිණෙන පැමිණෙන අරමුණත් එක්කම සිහිය නුවණ පවත්වාගෙන වීරයෙන් ක්‍රියාත්මක වෙනවා ඒ නිසා අපිට එහෙම ප්‍රකාශන වලට යන්න බෑ. මේ தত্ত্বය තමයි වඩා හොඳ, මේ தত্ত্বය හොඳ නෑ. එහෙම කියන්න බෑ. ඒවා තීරණය කරන්න වෙන්නේ එතන වැඩෙන ස්වභාවයත් එක්ක.